සෝත ප්‍රසාදයට වැඩිනේ තන. ඔව් ඔව් සෝත ප්‍රසාදේ, දිව ප්‍රසාද, චක්ක ප්‍රසාදේ මේ ප්‍රසාද වලින් මේ කයට ලැබෙන පණිවිඩය ශබ්දයක්නේ. ඒ ශබ්දයේ තියෙන ඒ සංඥාව තුල කය තියෙන්න ඕනේ. ශබ්දයේ සංඥාව කය. ඔව් ඔව්. එතකොට දැන් අපි උදාහරණයක් කියන්නම්. අලිගට පෙර මිරිකලා පෙරාංකඩෙන් පෙරලා නිකන් බීම් එකක් දෙනවා නිකන් ඒක 아무තු පාටා නිකන් ලාකොළ පාට වගේ තියෙනවා මේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. අපි කියන අලියට පෙරක. බිව්වාම නිකන් දිවේ තිනකොට ගියා. බරට ගියා. ඒ කියන්නේ ඒක මොකවත් නෑ. දතටවත් දැනෙන්නේ නිකන් වතුර වාගේ යන්නේ. ඇයි ඒ තරම් උත්තර පෙරලා තියෙන්නේ. ඒක 12න් පස්සේ හදනවා. දැන් 12ට කලින් අලියට පෙර හදනකොට එච්චර පෙරනවාද අපි? කෑලි බෑලි ඔක්කොම දාලා එතකොට සමහර කෑලි මොන කටට ආවම ගිලින්නේ නැහැ ඒක. අපල අපල අපල පොඩි කරලා ඉතින් කකා තමයි වළඳන්නේ. ඒක ගිලම්පස තමයි නමුත් ඒක විකලා විකලා වළඳන. ඇයි? ඒකේ කන්නයි බොන්නයි දෙකම තියෙනවා. අරකේ බොන්න විතරයි තියෙන්නේ. එතකොට අර බොණ්ඩ තිබිච්ච එක බොනවා කියලා කියන්නේ අර shabdේ shabdයක් ආකාරයෙන් ගන්නවා. රූපේ රූපයක් ආකාරයෙන් ගන්නවා. අර බොණ්ඩ තිබිච්ච දේ කකා විකල විකල ගන්න ක්‍රමය. කකා ඒක වළඳුවානේ. අන්න ඒ ක්‍රමයට තමයි මේ ඇයෙන දේ පටවියෙන් ගන්නවා කියන එක. කන්නයි බොන්නයි වාගේ. ඇයි කනවා කියන්නේ පටවිය. බොනවයි කියලා කියන්නේ දියරය. ඒතර මේක ඇයෙනකොට ශබ්දේ තියෙන්න ඕනේ. හැබැයි ඒක තුළ පටවිය තියෙන්න ඕනේ. ස්පර්ශය තියෙන්න ඕනේ. ඝන ඝන එක තියෙන්න ඕනේ. ඒ ඝන ස්වභාවය තියෙන්න ඕනේ. ඒකට උදාහරණයක් කියන්නකෝ අපි අද. දැන් ඒකට අනුව කියන්නකෝ. ඒ කියන්නේ මේ ඒක ඒක තුළ බැසගෙන හිතන්නේ ඒක තමයි. නෑ ඒක ටිකක් අර දැසගෙන හිතනවා කියලා කියන්නේ ඒක ගවේෂණාත්මකව හිතනවා කියන එක නේක විදර්ශනාව පැත්ත. අපි ආන්නේ දැන් අපේ හාමුදුරන්ට ඇයෙන දේ මම මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවා අපේ හාමුදුරුවෝ. මම ඉතල ඒක කියන්න එපා. මම ඒ උත්තරේ දුන්න සමහරට වහන්සිට අර වැටහෙන ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්. ඒ අර වැටහෙන ප්‍රතිශතයේ ධාරිතාව වැඩි කරන්න මේ ප්‍රශ්න ආන්නේ. එතකොට ඔබ වහන්සේ හිතනෝනේ. ඉතල ඉතල ඒකේම මේ මොනවානේ. හරියටම මේක තමයි හරි කියලා ඒක හරියටම හම්බ වෙනවා. එතකොට 100ට 90ක් විතර ඒක වැටුණා කියලා කියන්නේ ඒක හරියනවා ඒක. එහෙම නැත්නම් අර වැටෙන ප්‍රතිශතය අඩුයි. ප්‍රශ්නේ උත්තරේ දෙකම මම කියවම රාගෙන ඉන්නවා වාගෙන. එතකොට අපි හාමුදුරුවෝ හිතන්නේ දැන් ඇයෙන දේ කයට අනුව හාන්නේ කොහොමද? රෝදාරණිකුත් මන් දුන්නා ලිගට පෙර. බොනවා තමයි. නමුත් ඒක කනවයි බොනවයි දෙකම තියෙනවා. අපි ගිලම්පස කියලා තමයි දෙන්නේ. ඝන දේ කනවා. සියුම් දේ. එතකොට දැන් මේකෙත් ඇයෙනවා කියන දේ තුල පටවිය තියෙන්න ඕනේ. ඝන දේ තියෙන්න ඕනේ. ඝන ස්වභාවයේ තද ගතිය, තද ගතිය තියෙන්න ඕනේ. ඒක කොහමද දාන්නේ? මම උත්තරේ දෙන්නම්. මේක සරල උත්තරයක්. දැන් හැයෙනවනේ අපි හඳුන්නේ. ඇයෙන වචන ගොඩාක් ප්‍රශංසනීයයි. ගෞරවයෙන් යුක්තයි. මේ ඒක හැයෙනකොට අපිට එතන මොනතරම් ශ්‍රේෂ්ඨද මේ මිනිස්සු අපේ ಗುಣගතන කරන්න. අපිට මොනතරම් ගෞරව කරනවද? හරි ලස්සනයි මේ මිනිස්සු කියලා. එහෙම හිතනකොට කයට එකක් දැනෙනව නේද? අන්න ඒක තමයි කයට අනුව බලනවා කියන්නේ. ඇයෙන එක අර සන්තෝෂය. ඒ ඇයෙන දේ තුලින් ඇඟීමක් ඇති වෙනව නේද? අන්න ඒක කයට. එතකොට අරකේ කන්නයි බොන්නයි දෙකම තියෙනවා වගේ ඝන එකකුත් තියෙනවා. එකක් මොකද්ද ඒක දැනෙනවා. හැබැයි අරක තුලනත් වෙනම එකක් තියෙනවා. එතක් එකපාරටම කියන වැටක් නෑ මේ හාමුදුර කිසිම සීලයක් නෑනේ දුස්සීල හාමුදුර කියලා ආරංචියක් විතරයි. ඇත්තටම එයාගේ සීල් ගැන දන්නේ නෑ. අර ආරංචියට අනුව එයාගේ ඊටවත් හාමුදුරනේ ඒක විශ්වාස කරලා වයින්නවා. ඒ හාමුදුර හරියට දන්නෙත් නෑ කතන්දරේ. ඒ හාමුදුර හරියට දන්නෙත් නෑ. මේ විදිහ බයිනකොට අපිට තරන්න බර මෙච්චර සීලයක් මම රකින්නවන්නේ මොනතරම් මම හරියට වත් පිළිවෙත් කරනවන්නේ මේ හාමුදුර දැක්කෙත් නැතුව, දන්නෙත් නැතුව කවුදෝ එක්කෙනෙක් කියලා තියෙන ඒ මනුස්සයාට තව කවුදෝ එකක් කියලා තියෙනවා. එතකොට දැන් එහෙම ආපු පණිවිඩයකට මට මේම බයිනවනේ බලන්න මං කොහොමද මෙතන ඉන්නේ ගෞරවණීය මගේ தත්ත්වය ගියානේ. දැනුත් ඇයෙනවා තමයි. හැබැයි අර මස් පිටුවේම ටිකක් තද වෙලා, වචනේම ටිකක් සැර වෙලා, අර තිබිච්ච ප්‍රියමනාපන මෝනේම ටිකක් කළු වෙලා, නිකන් විරූපක ලැබෙච්ච පේනනේ. අඳුරනම් ටිකක් තරහා ගිහිල්ලා වගේ. අර ඇවිදිනකොටම ටිකක් සැරයි. දැන් අර කලින් තිබිච්ච කායික ස්වභාවය දැන් වෙනස් වෙලා නේද? එහෙනම් මේ පටවි ගතියට මොකද්ද එකක් වෙලා තියෙනව නරක ඇයෙනකොට. ඇයිච් එක ඇයෙනවා. shabdේ තමයි. හැබැයි පටවිය ප්‍රශ්නයක් වෙලා තියෙන වෙනසක් වෙලා තියෙන. එතකොට මේ ඇයෙන දේ තුලින් පටවිය බලනවා. වැඩි නෙමෙයිට ඇයෙනකොට නිකන් දර දඬු වෙනවනේ. නිකන් මෙතන ඉන්න බැරුව වෙන නැකිట్లా යන්න හිතනවනේ. මේ ස්ථානේ යන්න හිතනවනේ. බනින්න හිතනවනේ. එකට එක තර්ක කරන්න හිතෙනවනේ. මගේ ආත්ම ගරුත්වය බේර ගන්න මට මොනවාරි කරන්න හිතෙනවනේ. දැන් මේක කය නෙමෙයිද? පටවිය නෙමෙයිද? දැන් කලිනුත් ඇවුණනේ. ඉනා වෙනවා. ඉනා වෙන සන්තෝෂයි. වළඳ ගන්න බෑ. ප්‍රීතිය වැඩිලු. හැබැයි අර විදියට බැනලා දැන් යන්න හදන්නේ. වළඳලා යනවා මම මෙතන. වළඳන වේගය දැක්කාම කට්ටිය බලන මේක නිකන් පැයට කිලෝමීටර 150ක විතර වේගෙන් වළඳන. ඇයි? තරහින්නේ වළඳන්නේ. විකනේව අර මේ මොකන්නේ කේල් ගෙඩියම ලෙලි ගාලා මේ මපන අර කඩලා කණ එක මතක නැහැ. ඒතුව භික්ෂුවක් අපලා ඒ කෙල වැදිච්ච එක නැවත අපන්නේ නැහැ. ඒක අර විනයට ගැලපෙන්නේ. එතකොට ඒක කඩලා වළඳන්න ඕනේ කියන මත අය අර වේගය වැඩි වෙලා. දැන් අතන තිබිච්ච එක සන්තෝෂයෙන් වළඳනකොට වළඳ ගන්න බෑ. හරි ප්‍රීතියෙන්. බොහොම හිමින් වළඳන ඉනා වෙනවා. ඕම සන්තෝෂයි. එහෙම හිටපු ඒ කයටයි මේ කයට අතර පරස්පර විරෝධයක් නැද්ද? එන මේ ඇයෙන දේ තුලින් කය වෙනසක් වෙනවා නම් අර ඇයෙන නිසා ඇති වෙන වෙනසයි දකින්න ඕනේ. පේන නිසා කය වෙනසක් ඇති වෙනවා. කිරියම්ම කෙනෙක් දකිනවා. බැරෑලි වෙලා කොහමමාරු යනවා. අනිත්‍ය ධර්මතාවය. සංසාරයේ දුකයි. ඉපදිච්ච හැමෝටම මේ කතන්දරේ වෙනවා. දැන් මේන එකක් දකින්නවා. තරුණ කෙනෙක් දැක්කා මොකද එතන? අර ලස්සන කෙනෙක් බලන්නකො පෙර භවයේ මේ ගොඩාක් වේර විහාර හදලා තීන්ත ගාලා දෙන්න ඇති. ස්වාමින් වහන්සේලාට බොහොම සුවසේ ජීවත් වෙන්න සිවුරු පිළිකර පූජා කරන්න කිව්වා. ලස්සන එකක්. දැන් ධර්මානුකූල එක තමයි. හැබැයි අතනදී මේ සසර දුකයි කියලා දැක්කේ. දැන් මෙතන මොකද්ද? කුසලයේ ආදීනව දකින්නේ. කුසලයක් කෙරුවාම ඒකෙන් ඇති වෙන ආදීන ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය මේ දකිනවා. හැබැයි අතනත් මොනාරි කර්මයක ප්‍රතිඵලයක් නේද? හැබැයි එතන දැක්කේ මේ අනිත්‍යයි මේක දුකයි මේක වැඩක් නෑ කියලා එකක් දකිනවා. නැවත ඇස් වලට පේනවා. මේ වාගේ මිනිස්සු මේම ඇසිරිලා කොයි අපායට යන්නද? දැන් දොස් නෙමෙයිද කියන්නේ. එහෙනම් මේ පේන හැම දෙයක් තුළ මේ කය වෙනසක් ඇති වෙනවා. වචන වල වෙනසක් ඇති. අන්න ඒ වෙනස දකින්නවා. දැක්කාම දැක්ක රූපය තුළ රාගයක් නැහැනේ. හැබැයි Taman තුළ ඇති වෙනවනේ. ඒ රාගය දකින්නවා. ඒ කායික වෙනස් වීම දකින්නවා. දැක්කාම දැක්ක දුලේ ඇති වෙන द्वේෂය දකින්නවා. ඒ නිසා ඇති වෙන වෙනස් වීම දකින්නවා. දැක්කා දැක්ක දේ තුලින් වෛරයක් අටගත්තා. ඒ වෛරය තුල කතාව සරයි, අවිධින එක සරයි. ඒ චරිතවල පොඩි පොඩි වෙනස්කම් නැති වෙන අන්න ඒ චර්යාව දකින්න, ඒ වෙනස දකින්නවා. කායගත සතිය තුලින් ඇයෙනකොට ඇයෙන දේ තුලින් කය දකින්නවා. පේන දේ තුලින් කය දකින්නවා. දැනෙන දේ තුලින් කය දකින්නවා. නාලත් නෑ දත් නැදලත් නෑ බලන්නකො භික්ෂුවක් නම් නිකන් පොලිස් වෙලා ඉන්න එපා නිකන් කිරි කැල්ල වගේ ඉන්න එපා බලන්නකො මෙච්චර වතුර තියෙන. දැන් මේ නායට දැනෙනකොට දැන් විවේචනයක් ඇති වුනේ නැද්ද? අප්‍රසන්නතාවයක් ඇති වුනේ නැද්ද? අකමැත්තක් අන්න ඒ වෙනස දකිනවා. ඊයේ බටු හදත් බටු මේ මේවල් දවසල බටු ගණන් අඩු ඇති නේද මෑණියනි? ඒ මෑණිය බලනවා හාමුදුරුවෝ පොලේ යන්න ආන්නේයි. ආනා එහෙනම් මේ දවස්වල බටුමයි ඇවිල්ලා තින්නේ. ආනා මේ මෑණියෝ මේ කැකිරි කොහමද දන්න මේ දවස්වල කිලෝ එක? 20යි. සන්තෝසයි. ඒක පෑදිලි අපට. ඇයි? මේ සති දෙකම කැකිරිනේ ඉන්නේ අපට. දවල් දානෙට peeru දාන කැකිරීමයි ඉන්නේ. ආ, එහෙම එකක් ආද. දැන් බලන්න අර ආහාරයක් රසයක් දිවට වදිනකොට එයාගේ කය කොච්චර වෙනස් වෙලාද? චරිතය කොච්චර වෙනස් වෙලාද? සිතිවිලි මොනතරම් දෝෂ ඇති වෙලාද? නිකම්ම නිකම් සුදු බත් ටිකක් හරි වතුර දාලා දිය කරලා බොණ්ඩරේ මිනිසයා ගෙනල්ලා දුන්නානේ. ආන්දර අපවත්ම ජීවත් වෙන්න මේ මිනිසයාට පුළුවන් විදිහට මේ මිනිසයා දාන්නේ දුන්නානේ. ඒ ගුණය දැක්කේ නෑනේ. නොදී හිටියානම් මොකවත් නැහනේ. කැකිරිත් එක්ක හරි මේ මිනිසයා ගෙනාවනේ. දානේ වලක්වන්න නැතුව මොනතරම් ශ්‍රේෂ්ඨ හරියට වෙලාවට දුන්නානේ. ආන්දරන් විකාලේ කැඩෙන්න කලින්. එහෙනම් මොනවරේ මිනිසයාලම තියෙන දේ ගෙනල්ලා දීපු ඒ මහත්මා ගුණය දැක්කේ නැහනේ එතන. කැකිරිවල මිල කොහොමද දන්නේ මාකට් එකේ. අන්න එයාගේ කායික වෙනස. උන්ට රසවත් ව්‍යංජනයක් හම්බ වෙනවා. දැන් මේක වළඳන ගමන් අර ව්‍යංජනේ තියෙන එක බලනවා මේ දැන් ආයි මුලින් ඉඳලා බෙදුවොත් මේ අඩු වෙනව නේද මාර වැඩේ දැන් මේ මෑණියනේ මේ ව්‍යංජනේ පොඩ්ඩ බෙදනකො දන්නවා ඒක මේ මුලින් ඉඳලා ආවත් ඒක ඉවර වෙනවා ඒක පොඩ්ඩක් තුන් දෙනෙකට මං හතරවෙනි මේ කම්බෙන ඒක බෙදන්නකො ටක්කල් වැඩිපුර ගන්න අත වාන්නේ සමහර ව්‍යංජනේ ටක්කල් අත වාන්න ඒක හරියන්නේ ඒක හරියන්නේ ගැලපෙන්නේ දැන් රස දැනෙනකොට මෙයාගේ චරිතය සම්පූර්ණ අනිත් ඔක්කොමද පේනවනේ ඒක පිලි જાති කියනකොට අත වාන්නේ නැහැ හැබැයි කිරියෝදි පරිප්පු ගේනකොට මේ ඒ බෙදෙන කෙනා බලන්නවත් එයා කැමති නැහැ. ව්‍යංජනයේ කෙසේ වෙතත් ඒක ගේන කෙනා බලන්නත් එයා කැමති නැහැ. දැන් ඒ කායික චර්යාවේ සම්පූර්ණ වෙනස. මේ රසට එයා සම්පූර්ණ අවුල් වෙලානේ. රස දැනෙනකොට කය වෙනස් වෙලා. අන්න ඒ වෙනස් වීම බලනවා. ඒ රසය වෙන එකක්. වර්ණ ගන්ධ රස ඕජා. ඒ රසය වෙන එකක්. හැබැයි එයාගේ චර්යාව වෙන එකක්. එක පටවියෙන් ඇති වෙන එකක්. ඒ දෙක වෙන වෙනම දකින්නවා එයා. පොඩි ළමයි දුවගෙන ඇවිල්ලා ඕම එල්ලෙනා කරේ. පොඩි බබා. හරි පුතේ සෙල්ලම් කරා. තව කෙනෙක් ඇවිල්ලා සාදු, තෙරුවන් සරණයි. හරි පුතා සුවපත් වේවා. දන්න ඒ පොඩි කෙන අර පොඩි කාලේ එල්ලිලා එල්ලිලා එහෙම සෙල්ලම් කරලා දැන් අපේ කිරියත්තා මාන වෙලා. අපේ කිරියත්තා දැන් උපසම්පදා. ඒ පොඩි එක්කෙන ඒක දන්නේ නැහැ උපසම්පදාසේ. දැක්කම කිරියත්තා කරලා දුවගෙන ඇවිල්ලා අල්ලනවා. කයෙන් අල්ලනවා ළඟ ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. එයා ඒක දන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවත් ගෑනු කෙනෙක් ළඟින් යනකොට පොඩ්ඩක් හරි එයාගේ ඇඟේ ටච් වුණොත් එකක් අමුත්තක් දැනෙනවා. අර පොඩි ළමයා ළඟ ඉන්නකොට ඒක ආවේ නැහනේ. එතන ඒ ප්‍රශ්නේ තිබුණ නැහනේ. අර ගෑනු කෙනා ළඟ ඉන්නකොට ඒ ප්‍රශ්නේ ආවනේ. එයාගේ ඇඟ වැදුනම එකක්. අන්න අර ස්පර්ශය තුලින් කය වෙනස් වීම දකින්නවා එයා. කයේ චර්යා වෙනස් වීම දකින්නවා. හොඳට දාන දෙන උපාසක මාත්‍ය දැක්කම ආවලගේ අද දානෙට යන්න ඕනේ. එයාවලා හොඳයි ශ්‍රේෂ්ඨයි. දන්න හොඳට හම්බ වෙනවා දාන කියලා. වළඳලා සන්තෝෂෙලා ඉනාවෙලා. ආවලාද? පරිප්පුයි වතුයි ඇත්තේ. ගියසරෙත් එහෙමනේ ඒක වැඩක් නෑ. ඕන්නේ අද මොනර කෙසල් ගෙඩියක් කාලා ඉමු. එයත් දානයක් නම් දෙන්නේ මෙයත් දානයක් නම් දෙන්නේ දෙන්නම තම තමන්ට පුළුවන් හැටියට නම් දෙන්නේ අපේ කර්මයට අනුව නම් ඒ දානේ ලැබෙන්නේ දැන් අපේ කය වෙනසක් වෙලා නැද්ද ඒ දායකයන්ට අනුව සන්තෝෂය දුක කියලා එකක් ඇදිලා නැද්ද පෑදීම අපෑදීම කියලා එකක් නැද්ද යසහය සෙතන තියෙනවනේ සැප දුක තියෙනවනේ නිന്ദා ප්‍රශංසා තියෙනවනේ දැන් අටලෝ දාමට අවු වෙලානේ අන්න ඒක දකින්නවා. ඒ ස්පර්ශය තුලින් ඒක දකින්නවා. එහෙනම් මේ විදිහට ආයතන අය තුලින්ම කය වෙනස දකින්නවා. අන්තිම ආයතනය තමයි ශ්‍රේෂ්ඨම ආයතන. අපේ රාත් බෝධියට මඟ පෙන්වන ආයතන. ඒක තමයි චිත්ත, සිත, මනෝ සංචේත ආයතනේ. වාඩි වෙලා ඉන්නවා, සිතවිල්ලක් එනවා. අර මිනිස්සයා වැඩක්ම නැහැ. ඒ කාලේ මම වංචා කළානේ. ලක්ෂ එකමාරා වංචා කළා. ගියා කියන්න මා අමුතුම එක්කෙනෙක්. විශ්වාස කරන්න හොඳ නැහැ. කියනකොටම ගියෙක් එනවා. ස්වාමීනි අපි මේ මේ සේනාසනේ වැඩක් මොනවාරි දැන් අර අර මානසිකත්වයෙන් එන්නේ ඕන්නේ උපස්ක මත වැඩක් බලන්න යන්නකෝ ඇයි ආම්ඳුන අපිට වැඩක් පටන් ගනි මේ වැඩට හැමෝම දායක වුණොත් කුසල් වැඩි කියලා කියයි කුසල් වැඩි නිසා හැමෝම දායක කරයි හැමෝම උදව්ත් කරයි කුටියට එන ලක්ෂයව ලක්ෂ පහක් විතර එකතුත් කරයි ඇහුවාම ගණන් මොකවත් කියන්නෙත් නැති වෙයි නිකම් වැරදි කරන්න ඕනේ නැහැ නේ උපස්ක මත අම්බ කරන්න ඕනේ නැහැ යන්න වැඩක් බලාගෙන ඒක මගේ මොකද අබමල් රීන කොන්තේ මේ චේතනාවක් නැහැනේ. මම ආවේ අතේ තියෙන මුදලින් කුටියක් අදලා දෙන්න. හාමුදුරු කෙන කුටියක් අදන්න ආවම එක්කෙනෙක් අදනකොට කීප දෙනෙක් එකතුම කුසල් කියලා කියයි. ඒ කුසලේ හැමතැනම කියයි ගොඩක් කට්ටිය එකතු වෙයි. ඒ කට්ටියත් උදව් කරයි. ඒගොල්ලන්ගෙම සල්ලි වලින් කුටියක් අදලා ලක්ෂයක් දෙකක් තමනුත් සාක් වේදාගෙන යයි. මට හිතෙන්නේ නැති ඒවා ආම්බුරන්ට ඉතිලා නැහැ. ආම්බුරන්ට ඉතිලා තින්නේ අර කලින් ඉතිපි දෙයකට අනුව. කලින් එක එකක් වෙලා තිනනේ. ලෝකෙ හැමෝම එහෙම නැහැ. ලක්ෂයට කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මේ උත්තරමයා එම කෙනෙක් නෙමෙයි. හැබැයි මෙයාට කියන්නේ අරකට සාපේක්ෂව. සිතවිලි වලට අනුව එක ගෑනු කෙනෙක් අපට ද්‍රෝහිකම් කරනවා. අපේ විශ්වාසය බිඳිනවා. අපිට මේ සමාජයේ නිନ୍ଦා අගෞරව ඇති වෙන විදිහට කටයුතු කරනවා. ගෑනු జాතිය ජරා జాතිය කියලා කිව්වම හරිද? ඒතර උත්පලවන්න රාත්තරණිය. ඒතර ප්‍රජාපති රාත්තරණිය දැන් මේ කට්ටිය තේ జాතියට යන්න එපායි. හැමෝම එම නෑ. අරයා එහෙම කළාට. එයා එහෙම කළා හරි. එයාගේ දෝෂයක් තිබුණා. හැබැයි මෙහාට අරම සලකන මෙයාට හොඳට සලකනවා. ඉතින් මෑණියනි කොහොමද මේ දවස්වල කමටහන් වඩනවද? හොඳයි. මොනවද ආනාපාන? බොහොම හොඳයි. කමටහන් වඩන්න. සසර දුකයි. මොනවා කාලා බෙල දැන් බලන්න මේ ඊට ගන්න බෑ. විදින බෙන් බිම ඉඳලා එනකොටත් මහන්සිනේ. මේක තමයි ඇත්ත කතාව. මේ ලෝකයේ ඔක්කොම වයසට කියලා මැරෙනවා. ගුණය අපත්කම් වඩන්න. ಗುಣධර්ම වඩන්න. අඩුපාඩු තේරෙනවනේ දැනෙනවනේ. ඒ දැනෙන්නේ ඔක්කොම අදන්න. කවුරුත් ඇවිල්ලා අපට කමටහන් දෙන්න ඕනේ නැහැ. පොත්වල ලියලා දෙන්න ඕනේ අපේ අඩුපාඩු. අපි දන්නවනේ. තරහා යන ඒවා. කලබල වෙනවා. ඒවා දැනෙන දැනෙන ඒ ඔක්කොම හදන්න. අදාගෙන යන්න කාලය යනකොට ඔක හරියනවා. අර ද්‍රෝහිකම් කරපු කෙනාට සාපේක්ෂව මෙයාට කතා කරන්නේ අපට යම් කිසි කෙනෙක් කළා නම් ඒක අපි දෙන්නගේ ගණ දෙනවා. ඒකට සාපේක්ෂව ඔක්කොම දඬුවම් කරන්නේ. රටට ජාතියට දඬුවම් කරන්නේ. එතනට එන්නේ අන්න ඒ මානසිකත්වෙම. එන මේ සිතුවිලි වලින් අට ගන්නා වූ සෑම චෛතසිකයක් නිසා මේ කය වෙනස් වෙනවා. චර්යාව වෙනස් වෙනවා. කතාබහ වෙනස් වෙන ඇසිරීම වෙන අන්න ඒ ඇසිරීම දකින්නවා චිත්තානුපස්සනාවේ. කායගත සතිය තුළ මේ ඔක්කොම තියෙනවා. එහෙනම් ආයතන 6ම ඒ ඒ ආයතනට අනුව මේ කයේ චර්යා බලනවා. මේ භෞතිකයේ තුළ ඇති වෙන විපර්යාසය බලනවා. මේ කය තුළ ඇති වෙන වෙනස්කම් වෙන වෙනම හඳුනා ගන්නවා. මේක තමයි කායගත සතිය අර දේශනාව තුළ අර කෙටි විනාඩියකින් විතර කියන්නේ. ඒක තමයි මේක තුළ දෙන සම්පූර්ණ කතාව. වෙන මොකද පැහැදිලිද අපැහැදිලි කරුම්. මේ ඒ ඒ ටික දාන්න ගන්න. අය එතන ඒ කියන දන පොඩ්ඩක් මම කරා ඒ ටික දාන්න. අඩු අඩු. පුදුමයි කොහොමද ඇයෙනකොට කයට නෝ බලන තව ගොඩක් ක්‍රම තියෙනවා. ආහ් ඒ ඒ දකින්න දේ තුලින් අපට ගොඩාක්ම ගැළපෙන එක විතරක් නිරෝධ කරලා ඒ අත්දැකීම අනිත් නිරෝධ කරන ක්‍රම තියෙනවා. ඒව කතා කළේ නැහැ. දැන් අපේ හාමුදුරන්ට ඇයෙනවා. ඇයෙනවනේ. දැන් ඇයෙනකොට අපේ හාමුදුරන්ට ලෝභය ඇති වෙන්න පුළුවන්, ద్వේෂය ඇති වෙන්න පුළුවන්, මෝහය ඇති වෙන්න පුළුවන්, රාගය ඇති වෙන්න පුළුවන්, වෛරය ඇති වෙන්න පුළුවන්, අපහැදීම ඇති වෙන්න පුළුවන්. එහෙම නේද? චෛතසික 121 ඕන එකක් ඇති වෙන්න පුළුවන්. අපි දන්නේ දැන් අපි කියන උදාහරණයක්. පින්වත් ආන්දරුනි ආ උපාසක මාත්‍ය මොකද? පැන්සන් එකක් හම්බුණා. පැන්සන් හම්බුණා මේ ආවියයි. ස්වාමිනී පැන්සන් එක ලක්ෂ 10ක් හම්බ වුණා පන්ට් එක. මං කැමති ඒකෙන් මොන හරි සේනාසනයක නියමනි දානයක් මේ ඇවිල්ලා තියෙන. ඉඳ ගන්න කොපස් මත ඉස්සල් ගිලම්පස ටිකක් බීලමු පොඩි නම දැන් හාමුදුරු ගිලම්පස හදන්නේ. අර ගියක් ඇහි ලක්ෂ 10ක ඉතින් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ දවස්වල අපට බෝධි මළුව හදා ගන්න අදහසක් තියෙනවා. ශ්‍රේෂ්ඨ අදහසක්. මං හිතන්නේ මේ විශාල පුණ්‍ය කර්මයකට මේ කුසලයක් පෑදිලා තියෙන්නේ. දැන් අර ලක්ෂ 10ට තමයි මේ වැට බදින්නේ. දැන් මෙතනදී අර උත්තමයා කියපු වචන තුලින් ඇතිවෙච්ච සිතිවිල්ල මොකද්ද? සෝමනස්ස සාගත, ditthi samprayukta, ලෝභ සාගත සිතක්. ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දුස්සීලයි කියලා අන්න අන්න කොඩිතුවක් බනින ඔබ වහන්සේට. අමතැනම කියන ඔබ වහන්සේට මිනිස්සු ඔක්කොම සාකච්ඡා කරලා නිඳා කරනවා. දෝමනසසාගත, ditthi samprayukta, දේශසාගත සිතක් ඇති වෙනවා. දැන් අරක කියනකොටත් ඇති වුණා එකක් මේක කියන දැන් අපේ හාමුදුරනේ දැන් ඒ ඇහෙනකොට ඇති වෙන චෛතසිකය තියෙනව නේද? දැන් ලෝභ සාගත එක සන්තෝෂයෙන් පිළිගත්තනේ. ද්වේෂ සාගතේ සන්තෝෂයෙන් පිළිගත්තේ නැහැ. දෙකටම හේතුව මොකද්ද? සමහර ඒවා පාරමිතා තියෙනවා හදන්න. සමහර ඒවල පාරමිතා නැහැ හදන්න. දේශය හදන්න බෑනේ. එහෙනම් මං හදන්න ඕනේ මොනවද? ලෝභය හදනවා. ඇයි ඒකට හරි කැමති. ඒක අයනකොට හරි සන්තෝෂ. ඒක මීරියේ වහන්න. මුතු කුඩයක් පූජා කරගන්න ඕන වහන්සේට. මල් මල් තියෙන එකක් නම් බොහොම හොඳයි මෑණියනි. ඇයි ඒව හරි කැමති. අපි හාමුදුරනේ මේ අර වැරදිලා අර පින්කමට 50000 දීලා තින පුතා ඒක අර ඉඩමේ අර වාලේ ගන්න තිබිච්ච එක මොනවාද එකකට පෑදිලා ඉතින් ඒක කල්පනාවක් නැදි ඒ 50000 ඉල්ල ගන්නවා. සාංගික කරපු එකක් එහෙම දිනවද? ඒ කියන්නේ ඒක යනවට කැමති නැහැ. ඒක යනවට කැමති නැහැ. එහෙනම් මේ හැම චෛතසිකයක් තුළම Tamanට වාසියක් එනවා නම් ඒක දරා ගන්න පුළුවන් නේද? අන්න ඒ දරා ගැනීමේ ඥාණය ආයෝජනය කරන අරකට දරා ගන්න බැරි එකට. දැන් මේක ඇයෙනකොට ඉවස ගන්න පුළුවන් මේ ඥාණය ආයෝජනය කරන අර ඉවසන්න බැරි එකට. ඒ විදිහට අපට ඇයෙන දේවල් ඉස්සල්ලාම වර්ග කරලා මොන වගේ දේවල්ද ඇයෙන්නේ මොන වගේ චෛතසිකද ඒකට මතුවෙන්නේ ඒ චෛතසික ලිස්ට් එක හදලා ඒකෙන් පාස්වෙන් ඉවස ගන්න පුළුවන් පාස්වෙන් දරා ගන්න පුළුවන් පාස්වෙන් අවබෝධ කරගන්න පුළුවන් චෛතසිකය මොකද්ද කියලා බලලා ඒ චෛතසිකේ නැවත නැවත නැවත වඩනවා වඩලා ප්‍රගුණ කරලා ඒ ප්‍රගුණ කරපෙකේ ඥාණයෙන් එකින් එකට එකින් එකට වඩාගෙන යනවා එකින් එක ආක්‍රමණය කරගෙන යනවා කාලයක් යනකොට අර බැරිම එකක් තිබුණා ඇහෙනකොට වෙවුලනවා. ඒවත් දැන් අර මට්ටමටම ඇවිල්ලා. මේ ඥාණයෙන් තමයි අර ඔක්කොම පාලනය වෙලා තියෙන්නේ. මේකම අර ඇයෙන දේ තුලින් කය බලනවා කියන එකේ තවත් පියවරක් මේක. ඒ වගේ තවත් අභ්‍යන්තර ගොඩක් තියෙනවා. වඩාගෙන යනකොට එක එක කතා කරමු. සොයිනස් මට මතකයි අර මෙක්සිකෝවේ ඉද්දි මේ ස්කයිප් වලින් කතා කරේ. එතකොට මේ සුද්දෙක් අහපු එක ප්‍රශ්නයක් ගැන මේ කයට අනුව බලන එක ස්වාමීන් වහන්සේ එදා විස්තර කරා මේ කයට අනුව බලන ක්‍රමවේදය තේරුම් ගන්න නම් ඉස්සෙල්ලා පුටුවට අනුව බලන ක්‍රමවේදයක් මොකද්ද ඒ උදාහරණයක් මගින් විස්තර කරා. ඒක මොකද්ද ඒ දෙකේ ගැළපීම? එතනදී කිව්වේ මේ <coughs> එතන විශේෂ කාරණාවක් තියෙන අපේ ආන්දුරන්ට කතා කරපු එකයි දැන් කතා කරපු එකයි දෙකටම අවු වෙන්නේ නැති. මම කිව්වේ ඒක ගොඩාක් ක්‍රම පැති තියෙනවා කියලා එක එක පැත්තක් තමයි මේකට අනුව බලනකොට මේකට අනුව බලනකොට මම බලන්නේ මොන වලින්ද? මගේ අඩුපාඩු වලින්. කාන්තාවක් මට පේන්නේ කාන්තාව පස්සේ නෙමෙයි මගේ අඩුපාඩු වලින්. මම ගොඩාක් රාග චරිතයක් නේ. එයා රාගයෙන් පේනවා. ගොඩාක් මෛත්‍රී චරිතයක් නම් පෙර භවයේ අපේ අම්මා සංසාරේ බලන්න මව්වරු පියවරු ඔක්කොම හැමතැනම ඇවිදින මුන් එක එක්කවත් රාත් වෙලා නැහැ. මට විතරයි ඔළුව පෑදුනේ මේ භවයේ හරි වැඩේ කරගන්න කොහොමද මම මේ වැඩේ කරනවා අම්මා තාත්තලා ඔක්කොම මේ සංසාරේ ඇවිදින අයි මෛත්‍රිය වැඩුව නිසා අර ඔක්කොම මෛත්‍රියෙන් පේනවා තරහා වැඩි චරිතයක් අඳුකම මිනිස්සු මේ අස්සම රිංගනවන මුංගික කොහොමද මේ අලු අඩුපාඩු හදන්නේ තරහෙන් පේනවා රාගය ඇති වෙලා නැහැ තරහ එහෙනම් අපේ චරිතයට අනුවනේ ලෝකෙ පේන්නේ ලෝකයට නම් අපට පේන්නේ නැහනේ එහෙනම් මම මොනවද මේ විඥාණය එකතු කරගෙන තියෙන්නේ? මොනවද මාතුල වැඩිපුර ගබඩා වෙලා තින්නේ? ඒකට අනුවයි ලෝකය පේන්නේ. එතකොට දැන් මම දකින දේ හරිද වැරදිද? තමාට සාපේක්ෂව හරි. තමාට සාපේක්ෂව හරි. හැබැයි තව කෙනෙකුට සාපේක්ෂව වැරදි. ගොඩාක් වයසකාන්තර ගන්න බලන්නකෝ මේ ළමයා. ලස්සන ළමයි. මගේ දුවත් ඒ වගේ තමයි. ආ මේ වගේ. මැරිලා ගියා. එයාව දකින්නකොට දුව මතක් වෙනවා. දුකයි. මම ආනෝනේ ඒක දුකයි. කල්පනා කරන මාරවදී මම රාගයෙන් දැක්ක ඒ ළමයා මෙයාට පෙන්නවා මෙයා කියන්නේ මේ දුව වාගේ කියලා. ඒතකොට මම රාගය ඇති වෙලා නැහැ නේ. මෛත්‍රියක් නැති වෙලා තියෙන්නේ. එතකොට එකම ළමයා දෙන්නකොට දෙලාකාරයෙන් පේනවනේ ඒක පෙන්නේ Tamanට සාපේක්ෂව නේද? අපි පුරුදු කරන කායානුපක්ෂනාව Tamanට නෙමෙයි එයාට සාපේක්ෂව බලන ක්‍රමය. මම නෙමෙයි පුටුව මම බවට පත් කරලා පුටුවට සාපේක්ෂ බලනවා. දුස්සීල යවාරි වුණාමත් ඉන්නවා. පුටුව ප්‍රශ්නයක් නැහැ. පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මාසනයක් වශයෙන් වාඩි වුණාමත් පුටුව ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. මකරව දෙමටේම ඉන්න බෑනේ. වැස්ස වයින්නවා. හොඳ නරක දෙන්නටම. වැස්සට ප්‍රශ්නයක් නැහනේ. උලන් නමනවා. රාතන් වහන්සේට ආස්වාස කරනවා. දුස්සීලතාස උලඟට ප්‍රශ්නයක් නැහනේ. හැම කුණු හැලක් මරවන මූදට මූදට ප්‍රශ්නයක් නැහනේ. මිනිස්සු කොච්චර කසල දැම්මා මාපොලෝ කෑ ගන්න නැහනේ නඩු දාන්න නැහනේ. හැබැයි මගේ ඇඟට ඉඳුල් වතුර ටිකක් වැදුණා. නඩු දාලා අර ඔළුව පල්ලයි නවත්තන්නේ. එතකොට මට කනුව මෙච්චර කාලයක් බැලුවා අනිත් පැයට සාපේක්ෂව මට බලන්න අනිත් පැයට සාපේක්ෂව බලනවා. පුටුවට අනුව ලෝකෙ දිහා බලනවා. මේ සිවුරට අනුව ලෝකෙ දිහා බලනවා. මට දාඩිය දානකොට මං පොඩ්ඩ දාඩිය දානකොට රස්නේ වැඩි කියලා කලබල වෙනවා. හැබැයි මේක රින්ස දාලා පොඟවනකොට වතුර දාලා හොදනකොට දැන් මෙයාට දාඩියයි කියලා තෙමුණයි කියලා මෙයා කලබල වෙනවද? හැබැයි මගේ ඇඟට වතුර වැදෙනවා. කුඩයක් හොයන ටංග වස්ස. දැන් සිවුරු තෙමෙනවා. හොදනකොට ඒව කලබල වෙනවද? එතකොට එයාට තියෙන ඒ தත්ත්වේ මට නැිනවා. බයිද්දාවා කායේ කායාන පස්සේ විහෙරති. බාහිර දේ තුලින් තමන්ගේ කය බැලුවා තමන්ගේ දේ තුලින් බාහිර අනිත් පැත්ත පටිසෝත ගාමිය දකිනවා. ඒකත් ඒ කායානුපස්සනාව තුළින් ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා තුළින් කය බලන ක්‍රමවේදයක්. කයට අනුව ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟිනවා කියන බලන ක්‍රමවේදයකුත් තියෙනවා. ඇයි මේ ලෝකේ රෑ කිව්ව දවල් උස කිව්වොත් පාත කන්ද කිව්වොත් පල්ලම හැමදේම දෙකයි සුඛයි දුකයි කිව්වොත් සැපයි ඇලීම කිව්වොත් ගැටීම දෙකක් තියෙනවා. ඒතර මේ ලෝකේ දෙකක් තියෙනවා නම් මේ ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා අතුලින් කය බලන්න පුළුවන් නම් කය තුලිනුත් ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා බලන්න පුළුවන්. ඒකෙන් මේක බලනවා මේකෙන් ඒක බලනවා ක්‍රම දෙකම තියෙනවා එදා ඒ දේශනා කරේ ඒ සුද්ධගේ අවබෝධයට සාපේක්ෂව අද ඒ උපමාව දේශනා කරන්නේ මේ ආර්ය මාර්ගයේ යන ස්වාමීන් වහන්සේලාට සාපේක්ෂව උදාහරණ ටිකක් වෙනස් එදා ඒක නෙමෙයි අද ටිකක් ගැඹුරුයි ඒක මේ මාර්ගයේ යන කට්ටියක ගොඩක් දන්නවා සුද්ධ දන්නේ නිසා ගොඩාක් සරලව කිව්වා පොඩි පුටුවක වාඩි වෙනකොට කොහමද ලොකු පුටුවක වාඩි වෙනකොට ටිකක් හොඳට කොට්ටමැට්ට තිනකොට සනීපයි නේද? අන්න ඒමයි එයාට කතා කළේ. ඇයි? ඒ එක එක පුටුවල වාඩි වෙනකොට එයාගේ මානසිකත්වය වෙනස්. මූලාසනය කියලා පොඩි බංකුවක් තියෙනවා. ඒක වාඩිනකොට පිටිපස්ස උඳ බංකු තියෙනවා. හැබැයි මූලාසනේ VIP කියලා එකක් හදලා තියෙනනේ. ඒක ඊට වඩා කම්පටිබල් නෑ. සුඛෝභෝගී නෑ. හැබැයි ඒකේ වඩා මාන්නයක් ඇති නයි. මට මූලාසනේ දීලා. හැබැයි ඒ පුටුව පිටිපස්සේ තිබුණා. ඒ මානසික මානසික දුක් වෙනවා.